නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මකතිකෝ ධම්මකතිකෝ තිබන්තේ උච්චති කිතාතානුකෝබන්තේ ධම්මකතිකෝ හෝති. කිතාතා ධම්මාන ධම්ම පටිපන්නෝ හෝති. කිතාතා ditta ධම්ම නිබ්බානප්පත්තෝ හෝති इति. ධර්මශ්‍රවණාබිලාසී සදහැබර පින්නතුනේ අනුග්‍රහක බවතුන් අපට නිවන උපරිස්සේ වන සාමින් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනයක් කියන විරුද්ධ මාතෘකාව ලබා තිබෙනවා දී තිබෙනවා පසුගිය වසර අග ධර්මදේශනා දෙකක් කරමින් මම සමාජයේ ධම්මකතිකින් වශයෙන් නම් කරන හැටි එකකිනුත් සංගතිනිකාය දෙකපතෙහි ජරා මරණයන්ගෙන් නිදහස් වෙන හැටි කියා දෙන ධම්මකතික වාවේකින් දෙවෙනි දේශනාවත් කරනු ලැබුවා. සංගතිනිකායේ තුනපතෙහි පවතින ධම්මකතික සූත්‍ර දෙක ආශ්‍රයෙන් එකක් ගනිමින් ධම්මකතිකින් පිළිබඳ සූත්‍ර දේශනාව මෙතනින් හමාර කරන්න සෝදානම් වෙන්නේ. මේ තථාගතයන් වහන්සේ වදාළ ධම්මකතිභාවය කතිකයින්ට පමණක් නෙවෙයි සවන් දෙන අයටත් උදව්පකාර වෙනවා. මොකද ධම්ම කතිකත්වය මොකක්ද කියලා එකෙන් පෙන්නනවානේ. ඒ වගේම ඒකේ රහසකුත් තිබෙනවා තව. යනු අපි අද මේ දේශනාව තුළින් සංගුතනිකායේ තුනපතෙහි ဒုတိ ය ධම්මකතික සූත්‍රය තුළ ධම්මකතිකයාගේ සැබෑ ප්‍රතිපදාව කුමක්දයි හොයාගෙන බලමු. ඔබටත් එහි හුඟක් ප්‍රයෝජන තියෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ සරත් නුවර වාසය කරද්දී භික්ෂුන් වහන්සේ නමක් තමයි බුදුරජාණන් වහන්සේ ගඟට පැමිණ වැඳ නමස්කාර කොට එකත් පසු හිටමින් අපි අර ඉහතින් සඳහන් කළ පාඩයට අදාළ ප්‍රශ්නය විසඳ ලැබුවේ. තේරුමක් මොකක්ද ඒකේ? ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ ධර්ම කතිකයා ධර්ම කතිකයා කියලා කියනවා කෙනෙකුට ධර්ම කතිකයයි කියලා කියන්නේ මොන කාරණා මුල් කොටගෙනද කියලා ප්‍රශ්නයක් විමසනවා. අර මුල් ඒවා නොතිබුණා තව ප්‍රශ්න දෙකකුත් මේක තිබෙනවා. ඔය එකයි අර මම මේක කරන්නේ ගැඹුරට ගේන විදිහට සකස් කරලා තියෙන්නේ. දෙවෙනි එක තමයි කිතාතන කිතාතා ධම්මාන ධම්ම ප්‍රතිපන්නව හොති. ධම්ම ධම්ම කතිකෙක් වුණා නම් තමන් තේරෙන දේ කියන්නේ ඔහුට තිබෙනවා ඔහුට හෝ ඇයට ධම්මාන ධම්ම ප්‍රතිපදාව කියලා කකුත් තියෙන්න ඕන. මොකද්ද මේ ධර්මාන ධම්ම ප්‍රතිපදාවට බැසගත්ත කෙනා කියන්නේ? එතරින් එහා පැත්තට ධම්මානදම ප්‍රතිපදායකුත් ලැබෙන ප්‍රතිඵලයකුත් තියෙනවා. කිත්තාතානුකෝ. කිත්තාවතා දිට්ඨ ධම්ම නිබ්බානපත්තා පත්තා හොති. කොපමණකින්ද ඉහාත්ම වශයෙන්ම නිවන කෙනා කියලා කියන්නේ. ඔන්න ධම්ම කතිකභාවය සහ ධම්මානදම් ප්‍රතිපදාවේ තිබෙන්නා වූ මාර්ගගාමිත්වය සහ ප්‍රගතිශීලීත්වය මේක සංගතනිකාය කන්දක වර්ගයයි මේක කොහොමද ධම්මකතික භාවයේ තිබෙන්නේ කියලා අපි හොයාගනිමු. රූපස්ස චේ බික්ඛු නිබ්බිදාය විරාගාය නිරෝධාය ධම්මං දේසේති ධම්මකතිකෝ බික්ඛු අලං වචනාය. ඔන්න. මම හිතන මේක විස්තර කරලා තියෙන ආකාරයෙන් වෙන වෙනම කියන්න යන්නේ නැහැ. මේ ඔක්කොම එකට එකතු කරලා ගන්නවා මම. මොකද මට ධම්ම කතික භාවයයි ධම්ම කතික භාවයේ තුන් එක කාලයක වෙනොත් ධම්මාන ධම්ම ප්‍රතිපන්න භාවයේ තවත් වැඩි කාලයක වෙනොත් ප්‍රතිඵලය තියෙන ඊට පස්සේ ලැබෙන එක අඩු වෙනුත් විස්තර කරන්න වෙනවා. කන්දවක් තන් කන්දක වර්ගයේ බැවින් රූපේ වෙනම වේදනාව වෙනම සංඥා වෙනම තමයි විස්තර කරලා තියෙන්නේ. නෑ අපි රූපේදනා සංඥා සංකාර පහයකටම ගනිමු. එතකොට මොකද්ද මේ පෙන්වන්නේ එතකොට? මහාන නැත්නම් භික්ෂුව රූපය පිළිබඳව කලකිරීම පිණිස කලකිරීම කියන වචනේ ගන්න එපා මේ විවාහෙන් බිරිඳ සමග කලකිරීම සහෝදර සහෝදරයන් අතර ඉඩම් අරුදයක් නිසා කලකිරීම කියන අර්ථයෙන් ගන්න එපා. හා ඊට වඩා ගැඹුරු කරුණක් මේක. ඒ වගේම නොඇල්ම අන්න ඒ කලකිරීමේ ප්‍රතිඵලය නොඇල්ම. ඇල්ම දුරු වීම පිණිස. ඒ විතරක් නෙමෙයි නිරෝධාය ඇල්ම නිදහස් ඇල්මෙන් නිදහස් වීම පිණිස. ධර්මයේ දේශනා කරනවා නම් අන්න යා තමයි ධර්ම කතිකයයි කියලා කියන්නේ. දැන් මේක එහෙනම් මොකද්ද මේ? තව ටිකක් තේරෙන තේරෙන සිංහලෙන් සරල කරලා ගත්තොත් ධම්මකතික යනෝ පංච උපාදානස්කන්ධයේ පංච උපාදානස්කන්ධයෙන් නිබ්බිදාය විරාගාය නිරෝධාය ධම්මං දේශේති පංච උපාදානස්කන්ධයේ කෙරෙහි කලකිරීම නොයල්ම මෙදීම පිට ධර්ම දේශනා කිරීම මොකද පංචස්කන්ධයේ දුක් ගැනක් දෙන්නේ නැහනේ පංචස්කන්ධේ බුදුන් වහන්සේ 35 80 දක්වා පංසක් පංචස්කන්ධය තුල ජීවත් වුණා. ප්‍රීතිසප වළඳන්නෝ ආභස්සර දෙවියන් මේ. දුකක් නැතුව නිවන සුව නිවන් සුඳ වින්මින් ජීවත් වුණා. නිවන් සුඳ වින්මින් ජීවත් වෙන්න ජීවිතය ලබා දුන්න මිනිසාට පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයවටපත් බවටපත් කරගත්තා වූ පෞද්ගලික දුර්වලකම දුක් ගෙනත් දෙනවා. පෞද්ගලික දුර්වලකම. ඔවුනොවුන්ට අනන්‍යයි ඒක. මේ මෝඩකමට ඔබ අහු වෙලා ඉන්නවා මෙන්න මෙතනයි උගුල තිබෙන්නේ. ඔබ මෙන්න මේ පාර ගිහින් මේ උගුලෙන් මෙදෙන්න කියලා කරුණ පැහැදිලි කරන එක තමයි එහෙමනම් ධම්මකතික භාවය. අනිත් එක මතක තබා ගන්න ditta ධම්ම නිබ්බාන පත්තෝති. විහාත්ම වශයෙන්ම නිවීමටපත් වෙලා ඉන්න කෙනා. ඒ වචනේ තේරුම් ගත්තොත් එහෙම දැනට ධර්මානුධම්ම ප්‍රතිපදාවට බැසගත් කෙනා කියන්නේ කවුද? එහෙමත් නැත්නම් මේ ජීවිතේදීම අමහා නිවනටපත් වූ කෙනා. දැන් ඉතින් මට මෙහෙම මතක් වෙනවා. මේ ඉල්ලුම් වල දිනපතා නැත්නම් ධර්ම දේශනා කරනකොට ලැබෙනා වූ ආරාධනාවල ගිහි සමාජයේ ඉන්න උගතුන් බුද්ධිමතුන් නිවනට උපනිස්ස වෙන ධර්ම දේශනාවක් කරන්න කියන මාතෘකාවමයි මට බොහෝ විට තියෙන්නේ. ඊට වඩා මටත් ඇනුම් යන සරල මාතෘකාවක් වෙලාවකට තිබෙනවා. නමුත් එහෙම පිරිසක් ලංකාවේ ලෝකයේ සිටීම පිළිබඳව මම අතිශයින් අද සතුටු වෙනවා. මම දෙයක් මෑතදිත් මට අහන්න ලැබුණ දෙයක් මේක. ප්‍රසිද්ධ නාලිකාවක දේශනාවක් කරමින් පරිස්සම් වෙන්න කිව්වයි කියලා. මේ ජීවිතේ නිවන් දකින්න කියලා කියනවලු ඒකට රැවටෙන්න එපා. දිව්‍ය ලෝකෙ ගිහින් බණහලා එහෙන් අනාගත බුදුහාම සාසනේ නිවන් දකින්නයි තියෙන්නේ කියලා කියලත් මාධ්‍යවල ධම්ම කතිකව ධර්ම දේශනා කරනවාලු. ඔවුන් මේ ධම්ම කතික භාවයේ සූත්‍රය කියවලා නැතුව ඇතිනේ. මොකද ධම්ම කතික හින්දා පාර කියලා පාරේ යන්න පුළුවන් වෙන පාර පාර කියන්න දන්නේ පාරේ යන්න දන්න නිසානේ. පාරේ යනවා නම් සම්පූර්ණතත් භාගයට හරිය නිවිලා ඉන්නත් ඕන. ඉතින් ඔයවා බුදුන් වහන්සේ පහළ වුණ සසුනේ පැවතුනේ බුදු සසුන තුල නෙවෙයි. පැවිද්ද තුල 62ක් මිත්‍යා දෘෂ්ටි වශයෙන්. ඔය පූර්ණ කස්සප වෙනාට කියලා තිබෙන්නේ ඒකනේ කෙලින්ම කියලා තිනවා අපායට සත්‍ය අපායට යවන්න හදපු කෙමනක් කියලා. ඔවුන්ගේ දෘෂ්ටිය ඒ තරමට මිත්‍යා දෘෂ්ටිකයි නැත්තම් නොමග යවන සුළුයි. අද අපට මේක තියෙන්නේ සසුන තුල. බෞද්ධ නමගාගත් සුදු ඇඳුම් මැඳගත් සිවුරු පරවාගත් ආය තුල තිබෙන්නා වූ 62ක් මිත්‍යා දෘෂ්ටියට වඩා තියෙනවා. මිනිසුන් අතර ඉපදී මිනිසුන් මිනිසෙක් වශයෙන් සත්‍ය සොයාගොස් මිනිසාට ළඟා වූ හැකි පරම සත්‍ය මිනිස් ජීවිතය තුළ ළඟා කර ගැනීම සඳහා මිනිසුන්ට දම් දෙසූ උත්තරීතර මිනිසෙකුගේ උත්සාහය උපන් මිනිසුන්ට නිවන් සැප ලබා දීම. මේ ත්‍රිපිටකය තුළ සියල්ල කියවලා තේරුම් ගත්ත තනි තේමා පාඩයයි මගේ. එතකොට මේ කතාවට සමාජය පොළඹවන, දිරිමත් කරන ලබාගත් ජීවිතයේ අධ්‍යාත්මික සහ බාහිර දෙපැත්ත නැත්තම් ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධි දෙකම ලබා ගන්න ඔබට පුළුවන් කියලා බිරිමත් කරන ඒ තුළින් වර්තමාන සමාජයේ සාමකාමී රටක් බවට සැනසෙන මිනිසුන් සහිත රටක් බවට පත් කරන්නට උත්සාහ දරන අපිද මිත්‍යා දෘෂ්ටි මැරිලා නිවන් දකින්න පාර පෙන්නන හැරි ධම්මානදම් ප්‍රතිපදාවක් නැති නිතරම නිබ්බානයක් නැති අනාගත බුදුන් වෙත පාර පෙන්නන අයද බුදුසසුනේ මිත්‍යා දෘෂ්ටි කියන එක තේරුම් ගැනීම ඔබ සතුයි වෙන කියන්න දෙයක් නැහැ. මම අහන ප්‍රශ්නේ මේකයි. ඔය අනාගත බුදුන් වහන්සේගේ ශාසනය නිවන් දකින්නට නම් අපට අයිති මේ තරපරපුර දුක් විඳගෙන පැරල් යට බහැලා ගංගාවල දුන්න බැරි රස්නේ කටපාඩම් කරගෙන ඇවිදින් ග්‍රන්ථකරණය කරලා කාවණ්ඩ කණ්ඩ දෙන්නේ නැතුව මෙතෙක් පරිස්සංකලේ ගියෙක් වරෙන් ගියෙක් වශයෙන් පෘථග්ජන භාවය තුළ පන්සල් රකින්න විතරක්ද පන්සලට දාන්න දීලා ගොඩනැගිලි ටික රකින්න විතරක්ද? එහෙම තිබෙනවද මේ පොකුද්දකනිකය පවතිනා වූ බහුකාර්ය සූත්‍රය තුල? බහුකාර්ය සූත්‍ර දේශනාව මම මෙතෙන්ට අරන් දෙනවා. බුදුන් වහන්සේ වදාහරනවා. ඔබ ඕනොන්ට උපකාර කරගන්න ඕන. භික්ෂුව ධර්ම දාණය දෙන්න ඕන, ගිහි සමාජ සිව්පසෙන් උපස්ථාන කරන්න ඕන. මොකද සිව්පස්සේ උපයන්නේ ඒ කාලේ ගිහි සමාජය භික්ෂු සංචාරක ජීවිතයක් ගත කරන්නේ. නමුත් ගිහි සමාජයේ දාන දීලා පින් සිද්ධ කරන දිව්‍ය ලෝක යන්න ඕන කියලා ඒක නෑ. බැරි කෙනෙක් ගියාවයි. ඔවුනොවුන් උදව් කරගෙන දෙගොල්ලම දුකින් මිදෙන්න ඕනේ. මැරිලා නෙවෙයි ලබාගත් ජීවිතය තුළ සිව්පසේ උදව්වෙන් බඩගින්න නිවා ගන්නට ඕන ධර්මයේ සරණින් දෙපිරිසම දුකින් පිඳෙන්න ඕන කියන බෞද්ධ තේමාව අපේ තේමාවයි. ඒකට ගැනීම කවුරු කතා කළත් අපට වැදගත් නැහැ. ඒක මිත්‍යා දෘෂ්ටියයි. එනිසා පැවිදි සමාජය තුලවත් මිත්‍යා දෘෂ්ටිය තියෙන බලන්න දෙයක් නැහැ. එහෙව් තත්වයක් තුළ අපට නිවන් මාර්ගට උපනිශ්චල ධර්ම දේශනාවක් කියලා ඉල්ලන එකම මහාන වේලා නෙමෙයි gederම ඉඳිමේ. ඔවුන් අරට වඩා කොතරම් ප්‍රගතිශීලීද දියුණුද? අර මැල්ලා නිවන් දකින අයගේ බණවලින්ද දිව්‍ය ලෝකෙ ගිහින් බණහන අයගේ බණවලින්ද රට හැදෙන්නේ වර්තමාන මොහොතේ සිත හදා ගන්න අය තුලින්ද මිනිසා හැදීම තුලින් රට හැදෙන්නේ වඩාත් සරල සුගම ප්‍රයෝජනවත් තේමාව තෝරා ගන්න මේ මොකද්ද පෙන්වන්නේ එතකොට පංච උපාදානස්කන්ධේහි කලකිරීම පිණිස, නොයල්ම පිණිස, මිදීම පිණිස පංච උපාදානස්කන්ධය. පහට පහම වෙනම තියෙන නිසා මම එකට ගන්නෙ. දැන් පංච උපාදානස්කන්ධය ඔබට හදලා දෙන්නේ මවද පියාද? නෑ මව පියා ඔබට ඔබේ සංසාරික පුරුද්දට ප්‍රයෝජනයක් ගන්න මෙහාට එන්න එකතු වෙලා කයක් නිර්මාණය කරන්න උදව් කරනවා. ඔබෙන් පස්සේ මෙහාට ඇවිදින් අසකරණාසේ දිවකා පාවිච්චි කරලා මේ ලෝකේ හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්නට යාමේදී ඔබ හිතනවා මේ සැප සම්පත් දුක් ලෝකේ තියෙන්නේ කියලා. එහෙනම් ඔබ සැප සම්පත් වලට ඇලෙන්නත් දුක් වලට ප්‍රතික්ෂේප කරන්නත් පුරුදු වෙනවා. ලෝකෙ සිදුවෙන සිදුවීම් කෙරෙහි ඇලෙන්නත් ගැටෙන්නත් පුරුදු වෙනවා. මෙන්න මේ ඇලෙන්න ගැටෙන්න යාමේදී නොදන්නකම නිසා ඇලීම සමග මුලාවක් සහ ගැටීම සමග මුලාවක් හට ගන්නවා. ඇලීමට ලෝභ කියනවා. මුලාවට මමත්වෙන් ගැනීම කියනවා. ගැටීමට දෝෂ කියනවා. මුලාවට මමත්වෙන් ගැනීම කියනවා. ඒ මමත්වෙන් ගැනීම anu ඔබ ඔය අද කතා කරන ඔබට අයිති නමට අයිති ගිහියව පැවිද්දා ජීවිත කාලෙම ජීවත් වෙලා ඉන්න පුද්ගලයා මම කියන අර්ථය නොවේ. ඒ සම්මතය භාවිතා කරන්න ලෝකේ ඕන තැනක ඒක භාවිතා වෙනවා. අපේ දේශනාවල අපි පැහැදිලි කරනු ලබනවා මිනිසා කයෙන් එක්කෙනෙක් වුණාට සිතින් මොහොතක් මොහොතක් පාසා උපදින මැරෙන කෙනෙක්. සිත ඇහෙන් කනට කනෙන් නාසයට නයසෙන් දිවට දිවෙන් මාකයට අපිල වලින් මාරු වෙන එකක්. වඳුරෙක් එක අත්තක් අතහැර තව අත්තකට යන්න ආසේ සිත නිරන්තරයෙන් ආයතන මාරු කරනවා. ඒ මාරු වෙනකොට එකකින් අනිකට යන්නේ නැහැ වඳුරා ගියාට. මේ ආයතන තුල තියෙන එක තුල තමයි මම ඉන්නේ. ඒ මම ඊළඟ එකේ නෑ. අතක තබා ගන්න. අසුත්‍රාන්ත සූත්‍රයෙන් ගන්න නැවතත් මතක් කරනවා. කය අවුරුදු 60ක් 70ක් 80ක් ගත වෙන නිසා කය පුද්ගලෙක් ඉන්නවා කියලා ගත්තොත් සාධාරණයි. ඒකත් හරි නෑ ගත්තොත් සාධාරණයි. පෘථග්ජනයා සිතට එන දේ සිතට දෙන දේ කියන්නේ ඒ මොහොතේ පංච උපාදානස්කන්ධයට එන දේ බොහෝ කලක් මමත්වෙන් ගත්ත බැඳීමකින් යුක්ත බැවින් එයින් නිදහස් වීමට පෘථග්ජනයාට බලපත්‍රයක් නෑ වරන් නෑ පෘථග්ජන භාවයෙන් නිදහස් ජීවිතයක් ගත කිරීම මුල් කරගත් තේමාව සහිත බුදු සමය මේ සමාජයට අවලංගු කිරීම මායාගේ නියෝජිතයින්ගේ වැඩක්. වෙන කාගේවත්ම නෙවෙයි. ඒ අය ඒ අය නියෝජනය කරන්නේ මායя. මොකද බොහෝ කල සසර හැල්සැවිසරා අදාළ සදහම් තේරුම් ගන්න තරම් බුද්ධියක් ඇතුව මේ මිනිසත් බව උපදිනකොට මිනිසා මනුස්ස ප්‍රතිලාභෝච. අදාළ මග හමු වුණොත් පමණක් සදහන් හමු වුණොත් පමණක් අනුගමනය කිරීමෙන් මුදෙන්න පුළුවන් මේ ජීවිතය ඒක අහිමි කිරීම තරම් පාපයක්. මානව සමාජයට කරන අපරාධයක් තවත් තියෙනවද? කවුරු කළත් මතක තබා ගන්න. එනිසා ගිරවා උගුලේ අහු වෙනවා දන්නේ නැති නිසා. මාළුවා උගුලේ අහු වෙනවා දන්නේ නැති නිසා. ඔබත් උගුල්වල අහු වෙනවා. දන්නේ නැත්නම් දැනවත් වෙන්න. බුදුර ලෝකෙට ධර්ම දේශනා කළේ කන්දක වර්ගයේ සඳහන් පරිදි නම් පංච උපාදානස්කන්ධය තුල ඉන්න එහාට මොකුත් ගත්තේ නැහැ. පංච උපාදානස්කන්ධයෙන් මොකුත් එන්නේත් නැහැ පංච උපාදානස්කන්ධයෙන් එහාට මොකුත් යන්නේත් නැහැ. නමුත් වරදක් නිසා බැඳීමක් සිදු වෙනවා. ඒකට අවිද්‍යාව කියලා කියනවා. අවිද්‍යාව දුරු කරගන්න ඕන වුණා වෙන කරන්න දෙයක් ඕකේ නැහැ. ඒ යන්නේ නැති වුණාට කන්දානම් පටිපාති ධාතු ආයතනාලිත අපොච්චින්නම් පවත්තමානම් ස්කන්ධ ධාතු ආයතනයන්ගේ අකණ්ඩ පැවැත්මක් හදනව මෝඩකම විසින් අවිද්‍යාව විසින් සසරක් හදනවා ඇසුරු කරන පැත්තෙන් පැත්තට ඒ හදන මුලාවේ ඇවිදින්න උගන්වන්න බුද්ධ ධර්මයක් ඕන නැහැ. පව් කළත් පුළුවන්, පින් කළත් පුළුවන්, ධාන වැඩුවත් පුළුවන්. එයින් මිදෙන්න උගන්වන එක තමයි බුදු සමය කියලා කියන්නේ. අන්න ඔබට මේක අහන්න ලැබෙනවා. අහන්න ලැබුණාට පංචස්කන්ධේ අහන්න ලැබෙන්නේ මේ තථාගතයන් වහන්සේ වදාළ ආකාරයෙන් නෙවෙයි. තාමත් රටේ තුරේ තියෙන පංචස්කන්ධය කියන ශරීරයට කියන අය තාම ඉන්න පුළුවන්. තාමත් ඉන්න පුළුවන් පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය කියන අය. පටවි කියන අය. ඒ කියන්නේ ශරීරය තුළ නාම රූප දෙකක් බෙදපු අය. එහෙම බෙදපු අයට මනුස්ස ලෝකෙන් ගවයින්ගේ ලෝකෙන් එහා පැත්තට ඕපපාදික ප්‍රතිසන්දියක් විවරණය කරන්න බුදු සමය තුල සාක්ෂි නැහැ. එහෙම කරන අයට මතක තියාගන්න. මන්දයත් රූප කියන්නේ පඨවි ආපෝ තේජනං ඒවා හැදෙන්නෙම මෞකුසක් ආශ්‍රයෙන් විතරයක් තුළ එහෙම අණ්ඩජ ජලාබුද සංසේජද පමණයි. උපපාතික හැදෙන්නේ උපපාතික උපදින සත්වයක් ඇත ගහකට අඹපාලි හැදුනා කියලා දෙයක් කියන්න හදන්නේ නැහැ. ඒ කයක් තුල ජීවත් වෙලා කය ඇතහැරෙනකොට මනෝමය කයකින් ජීවත් වෙන්නා වූ පටවියාපෝ තේජෝ රහිත പ്രേත දේව බ්‍රහ්ම නමුත් දෙවියොත් සක්කාය සහිතයි බ්‍රහ්මියොත් සක්කාය සහිතයි කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. කියන්නේ පංච උපාදානස්කන්ධෙන් යුක්තයි. එතකොට රූප කියන්නේ පට ව්‍යාපෝ තේජෝද? හිතන්න ඕන. ඔලුවක් තුලේ ඔලුවක් තුල මොලයක් තියලා තියෙන්නේ. ඒක පාසල් ලෙවල තර්ක විතර්ක ඔස්සේ ගණිතය ඔස්සේ දිනු කරලා තියෙන්නේ අන්දානුකරණයෙන් පිළිගන්නේ නෙවෙයි. හිතන්න. අන්න එතකොට එසේනම් අපි මේ කාම රූප අරූප භවත්‍රය තුල තව උපාදානෙන් පින උපාදානෙන් ධාන උපාදානෙන් යමති වරදෙන් සසර සැරිසරන්නන්නේ. ඒක වරදක්. උපාදානේ බයන් දිස්සා ජාති මරණ සම්භවයේ. ජාති මරණ ගැනක් දෙන්නා උපාදානේ බියක් වශයෙන් දකින්න. සෝ උපාදානස්ස කෝහම් මැත්තේ උත්පත්තිම් පඤ්ඤාපේමේ. උත්පත්තියක් පනවනවා නම් උපාදාන සහිත නම්. නෝ අනුපාදානස්ස. එහෙනම් උපාදාන සහිත කරගත් මෝඩ මිනිසාට උපාදාන රහිත වීම සඳහා එලි කරන ලද දහම් පෙළක් බුදු සමය කියන්නේ. ධම්මකතික භාවය යන මේක පැහැදිලි කිරීම. පැහැදිලි කරලා විතරක් ඉන්න වෙන්නේ නැහැ. තේරුම් ගත්තාම ස්වභාවයෙන්ම අනුගමනයට වැටෙනවා. අන්න දැන් ඔබට ධම්මකතික භාවය මම කියන්න කැමතියි මෙතන. මගේ ධම්මකතික භාවය. දැන් එතකොට පංච උපාදානස්කන්ධය. කොහොමද පංච උපාදානස්කන්ධය හැදෙනවා කියලා පෙන්වන්නේ? ලෝක ජීවත් වෙන්න රූප වේදනා සංඥා සංකාර පහක් හට ගන්නවා. ඒකට එන දේ මම කොට ගන්නවා. ඒකට එන දේ මම කොට ගන්නවා කියන්නේ මම කියලා වචනින් කියනවා නෙවෙයි. ඒකට එන දේ එකතු වුණාම ඇලුනොත් ඇලීම මුලාව, ගැටුණොත් ගැටීම මුලාව. අන්න මම කොට ගැනීම. ලෝභ මෝහ දේශ මෝහ. ඒ ගත්තාම මොකද වෙන්නේ? බද්දෝ මාරස්සමඤ්ඤමානෝ. අන්න මමත්වෙන් ගැනීමෙන් අනාගත පැවැත්ම සඳහා හේතු ඉතුරු වේ සසර හැදී. අන්න හිමයි සසර හදන්නේ. භවගාමී වෙන්නේ. තසක් තියනව නෙමෙයි. ඒ උපාදානය කරගැනීමෙන් සසරට බැඳේ. ආ ඒකට පෞද පින්ද ධානද කියලා නැහැ. පෞ පින් ධාන වල පාරවල් තුනක් විතරයි එකට එකක් හොඳ. නිමාවක් නැහැ. මෙන්න මේ ස්කන්ධ පංචකය පිළිබඳ වැරදි අවබෝධය තුල කවදාවත් මේක තේරුම් ගන්න බෑ. ස්කන්ධ පංචකය තේරුම් ගන්නතුරු මේ බුදුසමයේ පෙන්වන ධම්මාන ධම්ම ප්‍රතිපදාව නැත්නම් අරියකාන්ත සීලයට එන්න බෑ. ඉතින් මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවට අදාළ කටු යට වුණ සමාජයේ තමයි අරියකාන්ත සීලය වෙනකොට ශික්ෂාවද සීලයක් සමාජය තුළ දිනු කරගැනීමෙන් කලක් තිස්සේ ඔබේ මව්පියන් මුතුන් මිත්තන් දසවස්තක සම්මාදිට්ඨිය තුළ භවගාමිත්වයේ සුගතිගාමී ඇති කරගත්තේ උපාදානෙන් හොඳ පැත්තට යන්න. උපාදානෙන් මිදෙන්න නෙමෙයි ඒ. දැන් ළමා කාලේ පටන් ඔබ මේ වන විට මේ ස්කන්ධ පරිහරණය කරලා ඇසෙන් කනෙන් ආසෙන් දිවෙන් කයෙන් ඒවට අදාළ කාරණා සමග ඔබට රුචි පරිදි ඔබ හිතන පරිදි ඇලිලා ගැටිලා මේ මොහොත ලෝකේ ජීවත් වෙනකොට ඔබට දුක කම්පාව ආතතිය ගෙනත් දෙන්න පුළුවන් මූලයක් හිතේ හදාගෙන තණ්හා අනුසය කියලා. ඕක නොතිබුණ කාලේ ලාභය අලාභය සැප දුක් වින්දා ප්‍රසංසා ලෝක සිද්ධ වුණාට hina වෙලා ඉන්න පුළුවන් කමක් තිබුණා. ඒවා ඒ දුක නෑ කියන එකේ ඇත්තත් ඒකයි. දැන් මේවා ආශ්‍රයෙන් ඔබ හදාගත්තාම මේවා ගැටෙනකොට ඔබේ අතීතය හදාගත්ත චිත්තත්තයි. තේන සංකම් ගච්ඡති. එයින් හදාගත්ත අනුසයෙන් සංකත හේවත් දුක හට ගන්නවා. බාහිර ලෝකේ දුක හට ගන්නවා කියලා තියෙන්නේ යංකෝ බික්කවේ අනුසේති තේන සංකම් ගච්ඡති. ඔබ තියාගත්ත දෙයක් දෙයක් ඒක වැඩි වෙන්න වැඩි වෙන්න ඔබ හිතට එන ආතතිය වැඩි. ආතතිය සමග උපදින එක පංච උපාදානස්කන්ධය. එතකොට ඔබ විඳින්නේ මේ ලෝකේ තියෙන දුකක් නෙවෙයි. ඒ නිසායි දුක ක්‍රමයෙන් ළමා කාලේ ඉඳලා වැඩි වෙන්නේ ඒ නිසාමයි එකෙන් මිදෙන්න පුළුවන්කමකුත් තිබෙන්නේ. බාහිර ලෝකේ තියෙන එකක් නම් කවදාවත් මිදෙන්න හම් වෙන්නේ නැහැ. මෙන්න මේවා තේරෙන්න ඕන. අන්න දැන් එහෙමනම් මේ පංච උපාදානස්කන්ධයේහි කලකිරීම නොයල්ම මිදීම පිණිස කරුණු පැහැදිලි කරන්න වෙනවා. ඔබ ඒකට ඇලිලා නේද ඉන්නේ? මනුස්ස ලෝකේ සැප තියෙනවා, පස්දරේ සැප තියෙනවා, දිව්‍ය ලෝකේ සැප තියෙනවා. ඒ නිසා පින් කරලා අපි සැප විඳිමු. මට පෙන්වන්න පංච උපාදානස්කෙන් දෙන්න පුළුවන් තැනක් කොහේ හරි මේ අපාය පුළුවෙන්නේද? නෑ අපාය කියන්නේ සලායතන නිරය. ආයතන හයට හම්බ වෙන හැම කාරණාම දුක්ම කාරණා ඇරුණාම වෙන වෙලාවක් වෙනක් දෙන දෙයක් හිතන්න වෙලාවක් ඇත්තෙම නැහැ. කාමසුගති දෙවියන් අතර කියන්නේ සලායතන ස්වර්ගය. දිවා රාත්‍රී දෙකේ හිතන පතන පමණම සැප වෙනවා ලෞකික සැප සැප දැනෙනකොට දුක දැනෙන්නේ නැත නිසා මිදෙන්න ඕන කමක් නැහැ. දෙවියෝ හිතනවා මං නිවන් ලබලා ඉන්නේ කියලා. ඒ කිය අපි සක්කායෙන් මිදලා ඉන්නවා කියලා බුදුන් වහන්සේ ඉදිරියටම මේ රූප ශබ්දාන්ත අරමුණු ආවහම ඒවට එකතු වීමෙන් ලැබෙන පීඩණයෙන් මිදෙන්න වෙන ක්‍රමයක් හදාගත්තා. මේ අරමුණු මේ අරමුණු නැති පංච අරමුණු නැති සමාධියක් හදාගත්තා. දැන් මේන් පරලෝකියාවේ මේ සංසුන් සමාධියේ ඉන්නවා. දැන් සමාධියක් සංසුන් බවක් තියෙනවා දැනෙන්නෙම නෑ දුකක්. දැන් නිවන් ලබලා. සමාධිය තේරුම් ගත යුතුයි අපායේ හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි නිවන් මගට ප්‍රවිෂ්ඨ වෙන්න කියලා දෙන කෙනෙක් හෝ පාරක් නැහැ කියලා. කොතරම් රටේ එහෙම ඉගන්වුවත්. පසුගිය මාසයකට පමණ පෙර මම ඔබට ඉදිරිපත් කළ අක්ඛන කියලා සූත්‍රයක්. අක්ඛන නෙමෙයි කන. මේකේ ආනන්ද හාමුදුරුව අමතමින් නැත්නම් ආනන්ද හාමුදුරුව භික්ෂුන් අමතමින් ඔබට මහත් ලාභයක් ලැබිලා තියෙනවායි කියලා පෙන්වලා තිබෙන්නේ. ඒ ලාභේ තේරුම් ගත්තේ නැහැ සමාජය. අපාගත සත්වයාට දුක නිසා මිදෙන්න තේරෙන්නේ නැහැ වෙලාවක් නැහැ. දිව්‍ය ලෝකයේ සත්වයාට සැප නිසා මිදෙන්න ඕනකමක් නැහැ. ඒ සැප දුක දෙකට ඇලුන අයට දෙකෙන් මිදෙන්න බෑ. ඔබට සැප දුක දෙකම තිබෙනවා. ඒ දෙක විදර්ශනා කරලා ඒකට ඇලුණු මුලාවෙන් මෙදෙන්න ලැබෙච්ච තමයි ඒ මොහොත තමයි කන සම්පත්තිය කියලා කියන්නේ. ක ඒ කනේදී මිදෙන්න වෙනවා. ඒක තේරුම් ගන්න ලැබෙන එක තමයි සම්බුදු සසුන තුළ දායකයාට ශ්‍රාවකයාට ලැබෙන ලාභය කියලා පෙන්වලා තිබෙන්නේ. මේ මුලාවක් තුළ ඇවිදින්න මේන් මිදෙන්න ලැබෙන අවස්ථාව කරන සම්පත්තිය. මහත් ලාභයක් කියලා පෙන්වලා තිබෙන්නේ. අනේමනම් හිතා ගන්න වෙනවා පංච උපාදානස්කන්ධයට තුළ එන්නා වූ මේ ඔබේ ගිජුකම බාහිර වස්තුවල නෑ. ඒවා ආශ්‍රයෙන් ඔබ යම් ආකාරයකට ගිජු වේවිද? මම එහෙම කියන්නම්. අපි කියමුකෝ කාමය කියන වචනේ කාමය කියන වචනේ අපි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ඊට පස්සේ ගනිමුකෝ ස්පර්ශ කාමය නැත්නම් කායික එකතු වීමට කියන එකට. ඔබට මේක හැමදාම තියෙනවා නම් ඇයි මාසයක් දෙකක් යනකොට බිරිඳ ගහලා පන්නන්නේ හා මරන්නේ හරි විකහාද වෙන්න ඉල්ලන්නේ? ඔබට මේකේ සැප තියෙනවා නම් ඇයි ඔබ ඊට එහා පැත්තේ ඔය සමහර අය ඒකට කියනවා සරල අසන වචනයක් ලෙස්බියන් කියන වචනයක් පාවිච්චි කරනවා සමජීවිත ගත කරන්නේ පිරිමි පිරිම සහ කාන්තාවන් කාන්තාවන් ඊට එහාගේ තවත් විකෘති කාරණා යොදාගන්නේ එතකොට ඒ ඒ මොකක් නිසාද ඒවැ නැති නිසාද තියෙන නිසාද ඒ කියන්නේ තම තමන් ගිජුණ පැත්තනේ ඒක තියෙන්නේ එකක නෙවෙයි ඒක තව එහා පැත්තට විකෘතියට ගියාම මේකටත් වඩා පිළිකුල් සහගත විකෘති තියෙනවා. හරිද? ඒක තිබෙන්නේ එකක නම් ඒ පමණක් පවණක් තුළ තිබිය යුතුයි. නැහැ. අන්න ඒ නිසා තමයි ඒකට පෙන්වන්නේ මේ කාමය Taman හදාගත් එකක්. ඒ හදා ගැනීම තුළ ඒකට ගිජු වුණාම ඒකේ ඇත්ත තියෙනවායි කියලා හිතෙනවා. ඔය ඔය වසරක් 10 15කට ඉස්සරලා පත්පතක තිබුණු වார்த்தාවක තිබුණා මනාල මහත්මයෙක් මනාලියත් සමග විවාහපත් වෙලා යනවා මේ මදුසමය ගත කරන්න හෝටලයකට. නමුත් මනාලියගේ පාර්ශවයට හොරෙන් මනාල මහත්තයා තවත් පිරිමි ළමයෙකුත් එක්කලා ගියයි කියලා තියෙනවා වෙනම කාමරයක් දීලා. වැඩේ අහුවෙලා එතනින් එහාට මම කසාදෙත් ඉවරුණයි කියලා කියන්නේ. නම් මනාලියට වඩා ඒ පිරිමි ළමයා හොඳ හින්දා නේද යටේ ගිනිහින් තිබිලා තියෙන්නේ. මේවා කියන්නේ මොකටද? මේක තමන් හදාගන්න දෙයක්. මේ විකෘතිකාමයේ මම කියන්නේ කාමිත්‍යාචාරය. අරක ලෙන්ගතකමින් කළොත් මිත්‍යාචාරය වෙන්නේ නැහැ. ඒක මේ සමාජයේ දරුවන් හදන්න තියෙන පාර. පරිණාමය විසින් ඔබට දීලා තියෙන අයිතිය, භාග්‍යය. ලෙන්ගතකමින් ආදරයෙන්. ආත්මාර්ථයට කරන අදහසින් නෙමෙයි. දුකින් පලායන අදහසින් කරන දෙයක් නොවිය යුතුයි. මේ කලකිරෙන්දයි මේ කාරණා පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ මේක ලබලා හොයාන ගියොත් ලබා දී තියෙන සීමාවෙන් ගියොත් manussකම. නැතු ඒක බහුකාමයට ගියොත් ඔන්න සුනකයන්ගේ සමාජය තුළ වඳුරන්ගේ සමාජය තුළ ඒකට අවස්ථාව ලබාවිලා තියෙනවා. ඕ වඳුරු කතාවල තියෙනවනේ ජාතක පොතේ වඳුරු නායකයා වඳුරු මුල පරිහරණය කරන පිරිමි සතෙක් වදුනහම මිරිකලා මරනවා කියලා. මොකද ඉතුරු ගෑනු ටික ඔක්කොම එයාට. ඒ වගේ රැළ යන කාලේ දොස් එක සුන්දරියක් පිටිපස්සෙන් යන්නේ කට්ටිය. ඒ තමයි මේ මේ බහුකාමයේ ප්‍රතිඵලය. මෙහෙ බෑ. මිනිස්සු අතර ඒක බෑ. ගිහින් විඳින්න එහාට ගිහින්. මෙහෙනම් ඒක දීලා තියෙන එක නීති යටතේ සහ පරිසරයේ මගින් පරිණාමයේ මගින් දීලා තියෙන එක සුන්දරත්වයෙන් යුක්තව අනාගත පරපරක් හැදීමේ ලැබගත්කමින් පාවිච්චි කරන්න. දිනු විද්‍යාව එක නෙමෙයි කරන්නේ. උපකරණ උදව් කරගෙන කැපිලි කැටලි උදව් කරගෙන ඒ එක වළක්වමින් දරුවන් එපා කියන තැනට දරුවන් නැතුව මේක ඕන කියන තැන හදාගත්තම මේකේ ප්‍රතිඵලය තවත් අවුරුදු 15කින් 20කින් 30කින් මීට වඩා වඳ පරපුරක් ඊළඟට උපදිනකොට කිව්වා කියලා හිතේ තියාගන්න අනාවැකියක් වශයෙන් අපි නැති කාලෙක මන්දයත් පරිණාමය කියන්නේ හොයන පැත්තට යන එක දරුවන්ට ආදරය හොයනවා නම් දරුවන් වෙලෙන්ගතු හොයනවා නම් ඒ පැත්තට ලෙන්ගතු අමෝපියන් නැති වෙවි. දරුවෝ එපා කියනවා නම් දරුවෝ එපා ජීවිතයක් හම්බ වෙයි ස්වභාවයෙන්. මාය ආයේ බාහිර වශයෙන් කපන්න ඕනෙත් නැහැ, 아무තු දේවල් පළඳවන්න ඕනෙත් නැහැ. ස්වභාවයෙන්ම අහිමි. දැනටත් ඔය ඉන්නේ. එතකොට කොස් දරුවෙක් නැති එකේ පශ්චාත්තාපය කොතරම්ද කියලා තේරෙවි. දැන් ඔය බෝධිරාජ කුමාරයා කතාවෙන්නේ පෙන්නනවානේ මේ බෝධිරාජ කුමාරයාට දරුවෝ නැත්තේ ඇයි කියලා. පස්සේ පෙන්වනවා ඉස්සර ජීවිතයක මේ මොණයක් කඩන මුදුවත් වෙලා ඉන්න වෙලාවට කන්න දෙයක් නැතුවම කුරුල්ලොයි කුරුළු බිත්තරයි කුරුළු පැටයි තේරම කොච්චලා කාපු එකේ විපාකයේ වශයෙන් දරුවෝ නැහැ කියලා. ඔය ගැඹුරු කතා නිකන් පෙන්වන්නේ. එහෙමයි. නිසා ඔබ යම් පැත්තටද හොයන්නේ ඒ පැත්තට සහදලා දෙනවා. නිසා කාමයේ හොයන්න යන්න එපා ඒක හොයන පැත්තට හදලා දෙන්නේ. ඒසයි මිනිසුන්ට කාමයේ සනාවට වඩා බ්‍රහ්මචාරී සනා හොඳ වෙන්න ඕන. අන්න දැන් විරාගය, නිරෝධය, නිබ්බිදාය. මේකේ සංසාරෙත් ඕක කළේ මේ ජීවිතෙත් මහලු වෙන තුරු ඉන්ද්‍රිය දුබල වෙනුත් ඕක කරන්නේ එහාටත් ඒ ඕනෑකම කවදාවත් මේක සිතුවිල්ලක හටගන්නේ නැති වෙනවා ඊට පස්සේ ඒක නෑ ආය හොයන්න වෙනවා එහෙම ජීවිත කාලයම හොයපුවා දැන් ඒක තියනවද බලන්න නෑ ඒ වලට තියනවා පස්සේ නෑනේ ආය හොයන්න වෙනවා මේක හොයන්න යාම තුළ වැඩෙන්නා වූ කාමච්ඡන්දය තුළ ඊට යටින් තිබෙන්නා වූ සම්පත හේවත් නිදාණය නිවීම අහිමි වෙනවා. කාමච්ඡන්දය අපි මේකේ කතා කරන්නේ මේ පැත්ත විතරයි. එහෙම නැත්නම් අනිකක් තියෙනවා. ව්‍යාපාදයක් තියෙනවා මේ මේ කාම විතරකයක් තියෙනවා, ව්‍යාපාද විතරකයක් තියෙනවා, හිංසා විතරකයක් තියෙනවා. මේ තුනම එන්නේ පංච උපාදානස්කන්ධ වශයෙන්. තුනෙන්ම සතර හදන්න පුළුවන්නේ. පංචස්කන්ධයෙන් සතර හදන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයේදී ස්වාදානස්කන්ධය මේ යන්නේ ආපහු විපාක දෙන්න හේතුවක් ඉතුරු කරලා. අන්නේ සසර හදන එක පවතුල පිනතුල ධානය තුල උපාදානය තුල සිදු වෙනවා. එය එය කෙරෙහි කලකිරීම පිණිස, නොයල්ම පිණිස, එයින් මිදීම පිණිස. මේ මොහොතේ පියවර ගන්න කියලා කියලා දෙන එක තමයි ධම්මකතික භාවය කියලා කියන්නේ. මොකද්ද මේ මොහොත තේරුම් ගත්තාම මෙසේ සංසාරය සහ මේ ජීවිතේ මෙතෙක් කල් ආපුවාම මේකට එකතු වෙමින් ඒ මගේ ඒ මම මමය ඒ මගේ ආත්මය කියන වදනෙන් කියන්නේ නැතු ඒ සංකල්පයෙන් ගනිමින් නැවත නැවතත් එකතු වෙමින් ඒ පැත්ත බලවත් කරමින් සසරම හදමින් බුදුන් වහන්සේ අදාළ කරනම් පටවියම බලවත් කරමින්. ඒ කියන්නේ සතර මහා භූත වලින් කයක්ම හදන පාර හදමින්. තමයි ආවේ. ඒ කියන්නේ මිදීම කියන එක පිළිබඳව ඔබට හේවණල්ලක්වත් ඇතිලා නැහැ. මොකද ඒක අනුසෝතගාමී ප්‍රතිපදාවෙන් එකක් නේ පරිසෝතගාමී නේ. දැන් ඉතින් බුදුන් වහන්සේ මේක පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද? මේ එකතු වීමට පෙන්නනවා උපදින උපදින ස්කන්ධ පංචකේ පාදන විතර්කයට ඉවසලා පිළි අරගෙන ප්‍රතික්‍රියා දක්වන්නට යනවා නම් එහෙනම් ඔහු අපහාන ප්‍රහාණය කරන්නේ නැති කෙනෙක්. ඒ තුලින් ඔබට ලබාගත් ජීවිතයේ මිනිසත්කමින් එහා පැත්තට භව ගමනක් සමග වැරදි වැරදි පැත්තට ගියොත් තිරසන්ගත පැත්තට යන්නත් පාර හදා ගන්න පළවෙනි. ඒ නිසා මේක නියත ගමනක් නෙවෙයි. ඔබ හිතන් ඉන්නවා නම් මිනිස්සයා වෙලා මිනිසාම දිගටම අනාගත බුදුහාමර දක්වා යන්න පුළුවන් වෙයි කියලා නැහැ. බලවත් වෙන්නා වූ පවානුව පිනානුව අන්තිම චේතනාවට අනුව මේ ස්ථානේ මාරු වෙනවා. කය වෙනස් වෙනවා. ඔය දුම්රිය මාර්ගයට යන සම්දිස්ථාන කියලා. අනිත් තැන් වලින් මාරු වෙන්න බෑ. නමුත් සම්දිස්ථාන වල මාරු වෙන්න පුළුවන්. ඒ වගේ කයක් හදාගත්තාම මැරෙනතුරු කයෙන් මාරු වෙන්න බෑ. ඒකයි තමයි. නමුත් ජීවිත අවසානයේදී කය අතහැරෙනකොට ඔබේ සිතේ තියෙන දියුණුවට පරිහානියට අනලෞකිකේ. ලෝකෝත්තරේ නෙවෙයි. අර දිව දෙකේ ඇති සත්වයක් බවට පත් වෙන්න, සමූහ සත්වයක් බවට පත් වෙන්න, එනත උපාචික සත්වයක් බවට පත් වෙන්න යන්න පුළුවන්. පරිණාමයට. ස්ථාන මාරු කරන්න පුළුවන්. එහෙ එසේ ස්ථාන මාරු කරගනිමින් ආපු ගමනක් තමයි ඔබට තියෙන්නේ කියන එක ඔය මට මතකයි මගේ ළඟ කහපාට පොතක් තිබුණා සසර කතරක වේසටහන් කියලා අදාළ දෙන්නාම වෛද්‍යවරයාත් රෝගියාත් දෙදෙනාම බෞද්ධයෝ නෙවෙයි. රෝගයක් සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන්න ඔහුගේ හෝ ඇගේ ඇය මෝහණයටපත් කරලා ගත්ත දත්ත තිබුණේ. විදේශීය රටක. පොත කවුරු ගෙනිච්චද දන්නේ නැහැ. මගේ පුස්තකාලේ දැන් නැහැ ඒක. නැත්නම් අරන් කියවන එකක් දෙකක්. ඒක තියෙනවා ආදීත 80ක් තිස්සේ ඉස්සර ජීවිතවල රජ වෙමින්, ගොළු වෙමින්, ගිනිගෙන මැරෙමින්, සාගරයට වැටෙමින් මැරෙමින්, බෙලි කපා ගනිමින් සැපසහ දුක් නොවිඳපු ජීවිතයක් නෑ. එකම චිත්ත පරම්පරාවක පැවැත්ම. ඔබටත් එහෙම තමයි ඒක ඊට පස්සේ. ඔබට මේ ජීවිතේ පින් තින් සෑම නොවුනට අනිත් අයට වෙනවා පේන්නේ ඔය. පිච්චිලා මැරෙනවා, පුපුරලා මැරෙනවා, කපාගෙන මැරෙනවා, වතුරට වැටලා මැරෙනවා. ඔබට එහෙම නොවේ කියලාද? ඒ නිසා සසරෙන් මිදෙන්නට මේ තෝතැන්නයි. ඇවිදින්න තෝතැන්නක් ඕනේ ඕන ආගමක ඉඳලා ඕන පවක් ඕන පිනක් කරලා යන්න පුළුවන්. අන්නේ නිසා ඔබ ලබාගත් ජීවිතේ අප්‍රමාද වෙන්න කියන එක බුදුන් වහන්සේගේ තේමාව. කවුරු කිව්වත් වෙනව පිළිගන්න එපා. මේ අරමුණට එකතු වී සසරක් හදන එකට ප්‍රමාදය කියනවා. ඒක අරමුණෙන් අරමුණට. ඒක මගේ පැහැදිලි කිරීම අනුව මම කියනවා ඇහැ තුල කන තුල නාසය තුල මේ හමු වෙන අතීතයට එකතු වෙන එකට පස්ස කියනවා ඒක යලි විඳින එකට වේදනා කියනවා ඒකට ඇලෙන එකට තණ්හා කියනවා ඒකට බැඳෙන එකට උපාදාන කියනවා හැඟ වෙන එකට භව කියනවා සතර හදනවා ඔබ දන්නේ නැතුව මේ මේ එකතු වීමෙන් මඤ්ඤමාණයෙන් මේ සතර හැදෙනවා. මේ වැඩේ කරන්න කියලා දෙන එක කියලා දෙන්න ඕන නෑ. උපන් පැටියෙකුට කිරිබොණ්ඩ යන්න කියලා දෙන්න ඕනේ නෑ. ඌ ස්වභාවයෙන් හොයා ගන්නවා කිරිසොඳට. ඒ වගේ වැරදි පැත්තට යන්න කියලා දෙන්න ඕන නෑ මේ සමාජය ඕන කෙනෙකුට. නමුත් බුදුවරයෙක් ඕන ගැලවෙන හැටි කියලා දෙන්න. මේ ගැලවෙන මග මම ගන්නවා කියන එක තමයි තෙරුවන් සරණම් තෙරුවන් සරණනවා කියලා කියන්නේ ඇත්තටම. අද නම් එහෙම නෑ ඒක පුංචි කාලේ කියලා දුන්නාම එතනින් එහාට මැරෙනකම්ම වැඩක් ඇති දෙයක් වෙලා නෑ නිකන් කී කියා ඉන්න වැරුණා අද කතා ගන්න එකක් මේ තෙරුවන් සරණ ක්‍රියාත්මක වෙන්නේ මේ පාර යන එකෙන් මිදෙන්න අන්න ඒක කියලා දෙන හැටි නොඇල්ම කලකිරීම මිදීම පිණිස ඇල්ම තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා ඒවා ඊට පස්සේ ඇසට කනට නාසයට ගැටෙද්දී ඔබ ජීවත් වෙන ඕනෑම තැනකදී ඔබ සිතාභ්‍යන්තරයේ තිබී එන්න එන දෙයක් වශයෙන් මේ පස්සෙට එන්නේ කාම විතරකයේ ව්‍යාපාද විතරකයේ විහිංසාව විතරකයේ. ඒක තමයි මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. දැන් පරණ පාරේ ගියොත් සතරමයි දැන් මෙතෙන්ට එකතු නොවෙන්න. අර දුක් ටික තේරෙනවා නම් භවගමන තේරෙනවා නම් නිමාවක් වෙන්න තැනක් නැහැ කියලා තේරෙනවා නම් බුද්ධාදී මහවත්තම කල්යාණ මිත්‍ර සෙවණේ මග පමණයි මෙහින් තියෙන්නේ කියලා තේරෙනවා නම් ඒක ලබා ගත්තාම තවත් මොනවද ලබන්න තියෙන්නේ වහවහ ඉසගිනි ගත් එකුසේ ගත් එක්ක ඉගෙන නිවන ලෙස ඒ මොහොතේදීම නොයල්මෙන් සය කරන්නට පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන හැටි කියලා දෙන එක ධම්මකතික භාවයයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහේ කණේ නාසයේ දිවේ කය හට ගන්නා ඕන එකක් සඳහා ඒකට එන දේ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ වශයෙන් අතීතයේ තිබිලා එනවා. uppannam කාම විතක්කම්, uppannam ව්‍යාපාද විතක්කම්, uppannam විහිංසා විතක්කම් අවස්ථා තුනක. දැන් ඔබ එකතු වෙන නිසා තමයි බලවත් වෙන්නේ. ඒ එකතු වෙනවා වගේම සිහි නැතුව සිහියෙන් යුක්තව එකතු නොවෙන්නත් පුළුවන් 아무තු වැඩක් නෙවෙයි මේක. මේ මේ බුදුන් වහන්සේ මේක ප්‍රායෝගික කරපු නිසා තමයි උන්වහන්සේ පාර හොයාගත්තේ. එතකොට එකතු වීමෙන් සසරට යනවා වගේ එකතු නොවීමෙන් යන තනක් වෙනවා. ඒක සාන්ත වූ සැනසීමක්. ඒකේ ඔය කියන වද වේදනා මොකුත් නැහැ. ඒක එකතු නොවීමෙන් යන එක. ඒක ධර්මයට යන පාර. එකතු වීම සසරට යන පාර, එකතු නොවීම ධර්මයට යන පාර. අන්න. දැන් මේ සූත් මේකෙම තිබෙන්නා වූ සීල සූත්‍රය ගත්තොත් එහෙම ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි සකදාගාමි අරහන්ත පලං ප්‍රත්‍තිකරියාත් දක්වාම පංච උපාදානස්කන්ධේ අනිත්‍ය බලනු හැර වෙන බලන්න දෙයක් වෙනලා නැහැ. අවුරුදු 700ක් තිස්සේ අපේ රටේ පංච උපාදානස්කන්ධ දෙලියනවා කියනවා පාඩම් කරනවා කියන්න කියනවා කරපු කෙනෙක් නැහැ. ඒ අර වැරදියට ගත්ත පංච උපාදානස්කන්ධය. කය කියලා හරි ඒකේ රූප කියලා හරි ගත්ත එක. නමුත් කාම විතර්කේ ඇහෙන් ආවොත් රූප රූප තණ්හාව, කනෙන් ආවොත් ශබ්ද ශබ්ද තණ්හාව, නාසයෙන් ආව ඒක රූප කියන්නේ ද්‍රව්‍ය නෙමෙයිනේ. අය අරමුණට තියෙන අල්මනේ. අන්න දැන් මෙතෙන්ට මේ අතීතේ ආපුවම එතනින් ආපහු වර්තමානයක් හැදෙනවා. හැදුනොත් අනාගතය හැදෙනවා. වර්තමානයේ රැවටුනොත් අනාගතය හැදෙනවා. අර අතීතයේ අතීතයෙන් එන එකට වර්තමානයේ රැවටුනේ නැත්නම් අනාගතය හැදෙන්නෙත් නැහැ. රැවටෙනවට කර්ම කරනවා කියනවා විපාක තියෙනවා ඉදිරියට තියෙනවාට. රැවටුනේ නැත්නම් කර්මත් නැහැ විපාකත් නැහැ. මේ මේ අතීතය සහ වර්තමාන අතර මෙතන තියෙන පරතරයක්. මේ පරතරේ මම දකින්න හැටි ඊපෙරදා පෙන්නවා. තවත් දවසක් පෙන්වන්නම් ආයෙත්. ලංකාවෙන් පෙන්වන්නම්. මාමයි වෑනා දෙන්න එකතු වෙලා මිනිපලංකට යුද්ධයක් අයිති කරගන්න. දැන් මැරෙනවා අනිවාර්යෙන්ම. දෙපිට ලෑස්ති වෙලා. නමුත් දෙදින දෙපිරටම සාන්කම්පිත පුද්ගලයා මැදට පැමිණ දෙපැත්තට කරනවා. බුදුරජාණන් වහන්සේ පැමිණලා තමයි යුද්ධයේ ආදීනව පෙන්වලා මේක සංසිඳියුත්තේ. දෙපස නෑ යෝසාෆිකෝලි වංශිකයෝ කියලා කියන්නේ. රෝහිණී ජලය බෙදා ගන්නද, ජලය බෙදා ගන්නද දැන් දෙපසට මරා ගන්න ලෑස්ති වෙලා. එක පැත්තක් දිනන්න ඕන කමක් තිබුණේ නැහැ උන්වහන්සේට. උන්වහන්සේගේ දෙකොල්ලම බේර ගන්න ඕනේ. සිද්ධියක් වශයෙන් බලන්න එපා මම කියන කතාව. සිද්ධියක් බැලුවත් කමක් නැහැ අතීතේ. උන්වහන්සේ මැදට පැමිණෙන නිසා සංසිඳුණා නේද? ඔබේ අතීතයයි වර්තමානයයි මැදට ඔබේ සිහිය පැමිණීම මේ අරුබුදේ සංසිඳන මාර්ගයයි. වෙන විසිත කිසිදු ක්‍රමයක් නැහැ. ඒකයි අවේරේණච සම්මන්ති නොකිරීමෙන් සංසිඳේ. කාන්ති පරමන් තපෝ තිතික්කා කාන්ති කියන්නේ අර පරණ බලවේගය ආතතියට එකතු නොවි සංසුන්ව ඉන්න එක. එකතු වුණොත් සතර හැදෙනවා. එකතු වුණොත් මෙයා මිය යනවා. එකතු නොවීමෙන් මෙයාමට අමඤ්ඤ මානව මුත්තෝ පාපිමතෝ කියලා කියනවා. එකතු නොවීමෙන් මෙයාමට පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධා කියලා කියනවා. මෙන්න මේක කියලා දෙන එක තමයි ධම්මකතික භාවය. දැන් අර පැත්ත පෙන්නලා කලකිරීම තේරුණා. මෙන්න නොයල්ම ඊට පස්සේ මිදීම සිදු වෙන්නේ මෙතන. ඇල්ම තමයි තණ්හා උපාදාන අවිද්‍යා සංකාරා විපාක පේනවා නොඇල්ම ඒ නිසා ඒක කරන්නේ නැත්නම් දැන් නිදීම. uppan nuppanne papake akusale dhamme naadi vaseeti pajahati vinodeeti byanti karote anabavam gameeti uppan nuppanne කියන උපනුපන් ජීවිතවල නෙමෙයි ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් වර්තමානයේ උපදින උපදින මොහොතක් පාසා කාම විතරකේදී ව්‍යාපාද විතරකේදී හිංසා විතරකේදී ඒකට එකතු නොවෙනවා නම් ප්‍රහාණය වෙනවා කියන එක තේරුම් අරන් පටන් ගන්න වෙන ක්‍රමයක් නෑ බුදු සමය තුල. ඔක්කොටම එකයි. කෙලස් කරපත් කරන්න එක එක භාවනා තිබුණාට පු탁 ජනින්ට ආර්ය මාර්ගයට ක්‍රම හුඟක් නැහැ. ධර්ම න්‍යාය කීපයක් තියෙනවා කෝකෙන් පෙන්නුවත් ඕක තමයි සිද්ධ වෙන්නේ වෙනත් වචන වලින් පෙන්නුවාට දැන් ඔන්න ධර්මදේශකින් වහන්සේ සතු ධම්මකතික භාවය දැන් ඊළඟට ඔහු ඔහුට හෝ එයාට එයාට එතුමාට හෝ එතුමියට ධම්මාන ධම්ම ප්‍රතිපදාවකුත් තියෙන්න ඕනනේ දැන් අන්න තේරුම් ගත්ත පුද්ගලයාට Taman බණ කියන ගමන් තමන් ඉන්න ශේස්ත්‍රය තුළ තමයි තමන්ට කාම විතර්ක ශිෂ්‍යයන් හදන්ට යාමේදී දායක පිරිස සමග කටයුතු කිරීමේදී සංවිධාන වලට යාමේදී ධර්ම දේශනා කිරීමේදී ධර්ම දේශනාවල එන අය ඕනේ නැති මාතෘකා ඉදිරිපත් කිරීමේදී ධර්ම දේශනාවේ කාලය කලවණාකරණය කරන්න අසාධාරණ විදිහට බලපෑම් කිරීමේදී අන්න එහෙම ඒක තුලත් ඊට පස්සේ තමන්ගේ කාම විතර්ක උපදින්න පුළුවන්. එතකොට කාම විතර්ක එක ධම්මක්, ව්‍යාපාද විතර්ක ඊළඟ එකක්. විශ්නාල්ක තව එකක්. ධම්ම අනුධම්ම පටිපදා. uppන්න uppන්නේ පාපකය අකුසලයේ ධර්මයි. කෝක උපදිනවත් දන්නේ නැහැ. නමුත් උපදින්නේ ලෝකෙ තිබිලා නෙවෙයි බාහිර කාරණා උදවෙන් තමන් හදාගත්ත අතීතයේ තිබිලා කියලා තේරෙනවා නම් අතීතේ ඇවිදින් ඉවරෙන්න ඕන කියලා දන්නවා නම් හංගලා ඉවර කරන්න බෑ අවිද්‍යාව කියන්නේ ඒකනේ ඇවිදින් දුර වෙනකොට උපන්න කුසල් දුර වෙනවා එකතු නොවනකොට නූපන්න කුසල් නූපදිනවා කියන මේ සම්මා වායාමයේ මෙතන තියෙන බව තේරෙනවා නම් අභ්‍යාස කරනකොට Taman සංසිඳනවා තේරෙනකොට ප්‍රතිඵල පේනවා ඒකයි ධම්මයේ සම්දිත්තිකයි කියලා කියන්නේ ධර්මය. යහා ඒ මොහොතේදීම විපාක. ඔන්න එහෙනම් ධම්මකතකින් වහන්සේගේ කියන්නේ මම මේ කියන දෙයයි මම කරන්නේ මායේ තේරුම් අරන් යන්තක් දුර ආවා නම් ඒතම එතෙන් ආව සැනසීම මම ළඟ ඇතේ. ඔබ එනවා නම් ඔබට යම් සැනසීමක් තියෙනවා නම් ඊට වඩා මගේ ළඟ එක තියෙනවායි කියලා තේරුම් ගන්න වෙන මොනවාද හොයන්නේ කොහමද? නිම නැත්නම් තව අඩුපාඩු තියෙන්න පුළුවනි. ඉතින් මේක තේරෙනකොට මට හිතෙනවා මේ සසර කෙටි කරගන්න මේ පත්‍රිකාවල තියෙනවා. මතු ජීවිතයකදී මන්ද අවබෝධ කරගන්න. ඉක්මන් භවයකදී ඒකෙන්ම පෙන්වන්නේ බණ තේරිලා නැහැ කියන එක. ඉක්මන් භාවයේ සත්‍ය අවබෝධ කරගන්නයි මේ මොහොතේ සත්‍ය අවබෝධ කරගන්න ඕන. බැරි වුණ හරියක් නැත්නම් එතකොට ඉන්නහට යයි. මේ මොහොතේ කරන්න ඕන වැඩක් නෙමෙයි ඒක. ඒ නිසා පත්‍රිකා ලියන අය චකිතයක් නැතුව ලියන්න. අපි ඒ තුලින් හොයාගන්නම් අනුපාස අනුකම් පාසහගතව ඔබේ තියෙන දුර්වලකම. මේ ජීවිතේම දුක් කලර වේවා අවසන් භව වේවාකම අපි හරි කැමතියි ඒකට. ඒ බයක් එහෙම චක්තියක් එහෙම නැහැ. මගුතු බවන්නේ. අපටත් තව මතු භවයක් ප්‍රාර්ථනා කරනු ඉක්මන් වෙන්න එපා. මෙච්චර මේ දේවල් තේරුම් අරගෙන අනුගමනය කරනකොට ආයි මතු භවයක් මොනවා කරන්නද? ඔබටත් ඒකයි ධර්මයේ තේරෙනකොට වෙන්න ඕනේ. චතුස්සත්‍ය මත ජීවිතය අවබෝධය අවබෝධයවා කියන්න එපා. මේ චතුස්සත්‍ය අවබෝධ වෙලා හින්දා තමයි මේ පටිසෝතගාමිත්වය යන්නේ. අන්න දැන් දැන් ඔබට තේරෙනවද චිත්තං කරන්නේ සින්නවා සානවා හතර ඉරියව්වේදීම කාම විතරකේ ව්‍යාපාද විතරකේ විහිංසාව විතරකේ උපදිනකොට ඒකට එකතු නොවෙන්න අර මැද්දට වැඩම කර බුදුන් වහන්සේ වගේ සිහිය මැද්දට වැඩම කරවලා කඩලා දාන්න කොහෙන් හොයාගන්නවද දන්නේ නැහැ මේ උපමා කියලා කියාවේ ඒවා ඉතින් ස්වභාවික වෙන දේවල් මට හ්ම් මේ අතීතයෙන් ඇවිදින් වර්තමානයේ හදන්න පෙර අතීත අතීතයේ එකතු නොවීමෙන් පස්ස නිරෝධය පටන් ගන්නවා. එතකොට වර්තමාන විඳීමක් නැහැ, කලකිරීම නැහැ, මිදීම මිදීම සිද්ධ වෙනවා. නොයල්ම වෙනවා, මිදීම සිද්ධ වෙනවා. එතකොට මොහොතක් මොහොතක් පාසා නොයල්ම සහ මිදීම සිදු වෙනවා. ඒ ඒ මොහොතේදී. එන්නේ ඒක ඒක තමයි කනකිච්ච කියලා කියන්නේ. මේ මොහොතේ කළ යුත්ත කියන එක. ඉතින් අනුපස්සේ විහෙරදී නැවත නැවතත් නැවත නැවතත් සෝවාන් සිර රහත් දක්වාම කරන්න වැඩක් තියෙනවා. ඒ සෝවාන් සිර රහත් දක්වා මෙන්න මේ නිරෝධගාමී ප්‍රතිපදාවේ පටිසෝතගාමීත්වයේ ඉන්න එකට කියනවා ධම්මානුධම්ම ප්‍රතිපදා. ඔන්න මිනිසත් බවට ඇවිදින් බෞද්ධෙක් වෙලා සදහම් ශ්‍රවණය කරලා ඔබේ සැනසීම සඳහා ඔබ කළ යුතු දේ ඒ සඳහා ඔබේ ජීවිතෝපාය සලසා ගැනීම සඳහා තිබෙනා විඩ කඩම්, ගෙවල් දරවල්, දරු සම්පත් මේ සියල්ල අහිමි කරගන්න හැම එපා. පණ ඇතුළු ඒවා ප්‍රයෝජන ගන්න වෙනවා. ඔය එනකොට ගෙනාවේ නෑ. ඒවා දීලා තියෙන්නේ ඉන්නකල් පරිහරණය කරන්න විතරයි. යන දවසට ඒවා කෙරෙහි ඇල්මක් තුළින් අතහැරලා යන්න. ඒවා සාධාරණත්වයක් පවතින ගැටුම් ඇති වෙනවා නම් නැත්තම් ඉතින් ප්‍රශ්නයක් නැත්තම් මොන වුණත් ප්‍රශ්නයක් නෑ. ඔබ එතනින් එහාට ගියාට පස්සේ ඔබ පාලනය කරන අදහසක් නැත්නම් ඒවා ගිනිගත්තත් වෙන අය ආйти කරගත්තත් ඔබට දුකක් තියෙන්න බෑ. නමුත් ඉන්න අය සම්බන්ධයෙන් සානුකම්පාවක් තියෙනවා නම් ඒකට සාධාරණයක් ඉටු කරලා තියන්න දරුකමට සාධාරණව හිමි වෙන්න. එහෙම කරලා තියන්න. දරුණාම ඒක තියෙන ජීවත් වෙන්න කියලා තේරුම් ගන්න. එතනින් එහාට මේ අරමුණේනේ මේ ලෝකේ තියෙන්නේ ඔක්කොම. බිරිඳත් අරමුණේ සැමියාත් අරමුණේ ඉඩකරුණුත් අරමුණේ සලමුදුලුත් අරමුණේ. ඉතින් අරමුණ තියෙන ආව ඇල්ම අතහැරියොත් එහෙම අරමුණක් විතරනේ ඕන එකක්. එතකොට මේ අතහරින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අතහරින්න පටන් ගැනීම සෝවාන් වීමයි සම්පූර්ණයෙන් අතහැරීම රහත් වීමයි. එතකල්ම අතහැරින්නේ පාර යන්නේ. ඒ යන්න යන්න ටික ටික ටික ටික ඔබට අර මායාව වෙත යන පාර එහෙමත් නැත්නම් මාර හමුදාවේ අත්අඩංගුවෙන් මිදෙන පාර ලැබෙනවා ඇති. බලන්න. ඔබ දන්නේ නැහැ මේ ලෝකයට ආවෙන් පස්සේ මායя ඔබට ඔබ වටේට එවනවා හමුදා තුනක්. තුවක්කුකාරයෝ තුන්දෙනෙක් වෙනවා ඔබේ හිසට නෙමෙයි ඔබේ පරිකල්පන ශක්තියට අත්අඩංගුවට ගන්න ප්‍රාණාපකාරයක් කරගන්න ඔබේ පරිකල්පන ශක්තිය ප්‍රාණාපකාරයක් කරගෙන තුන් පැත්තකින් තුවක්කු තුනක් වෙලා මෙහෙම මෙහෙම කරපන් මෙහෙම මෙහෙම කරපන් කියලා කියනවා කොහොමද කියන්නේ ගහපන් මරපන් කපපන් කොපමන් වෙඩි තියපන් කවුද මේ කියන්නේ කාම විතර්කයේ විසින් ව්‍යාපාදයේ විතර්කයේ විහිංසාව විතර්කයේ විසින් මේ තුන් දෙනාගේ ප්‍රාණාපකරුවෙක් නොවේද ඔබ නිදහස් වෙන්න බෑ. ඔවුන් පරාජය කරන බුදුරජාණන් වහන්සේ දුන්න හමුදාව තමයි බොජ්ජංග කියලා කියන්නේ සතිය මුල් කොටගත්ත. අන්න එවුන් බලවත් වෙනකොට මේ ප්‍රාණපකාරයන්ගේ අවි නිෂ්ක්‍රිය වෙනවා වුන් අතහැරලා යනවා ඔබ. එහෙම සටනක් මේක. හොඳට තේරුම් ගන්න. ඒ නිසා ඔබේ මොළය නෙමෙයි ඔබේ පරිකල්පන ශක්තිය මේ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසාව විතර්කයේ විසින් අත්අඩංගුවට අරගෙන අර අහිංසකයෙකුට තුවක්කුව තෙලා මෙහෙම කරපන් නැත්නම් වෙඩි තියනවා කියනවා වගේ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ විසින් ඔබට දුක් දෙවනු ලබනවා. ඔන්න ඔය නොයල්ම පිණිස, නිරෝධය පිණිස, කලකිරීම පිණිස පැහැදිලි කිරීමේ කටයුතු ටික. දැන් නැවත නැවතත් නැවත නැවතත් අවදි වූ තැන් පටන් නින්දට යනතුරු Tamanට පවතින වගකීම තුලදී මේ ත්‍රිවිධ විතර්කය එනකොට ඒකට අත්අඩංගුවටපත් නොවෙන්න සති ධම්ම වෙච්ච විරිය පිටිපස්සදි සමාධි උපේක්ඛා මේ ළඟට පැහැදිලි කළා මම. ඒ මොහොතේදී කඩන්නා මේ අතීත වර්ත අතීතයෙන් ආපු එක වර්තමානයේ ඔස්සේ අනාගත සතර හැදිනේ හැදීම මැද්දට පැනලා කඩන්න ඕන. අන්න ඒක තමයි පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ බැලීම කියලා කියන්නේ. බලනකොට සෝවාන් වෙනවා සකෘදාගාමී වෙනවා. එක දවසට වෙනව නෙමෙයි බලන්න බලන්න. ඒ බුදු වදන් පෙළ ඔබ සක්‍රිය කරන්න නැත්නම් ඒක මේ ත්‍රිපිටකයේ තියෙන වදන් පෙළක් විතරයි ලියන්න කියන්න තියෙන. නමුත් ඒක පරම සත්‍යයක් අනුගමනය කරලා බලන්න. හරියට තේරුම් අරගෙන. බුදුන්ට බුදුවරුන්ව අරදින්න බෑ කියන අතල විශ්වාසය තියෙන්න. කෙරෙන්නේ නැත්නම් කාට හරි මෙලොවල වශයෙන් වැරදිලා කියලා පරිවර්තකින්ට වැරදිලා දේශනා කරන හැට වැරදිලා කියලා හිතා ගන්න ඔබ හොයන්නේ යන්න. අපි හොයනවා වාගේ. තේරුම් තේරුම් ගැනීම තුළින් දැන් අවසන් වචනයටත් එනවා මෙහෙම කරනවා නම් දැන් මේ ප්‍රශ්න දෙකක් තියෙනවානේ ධම්මාන ධම්ම ප්‍රතිපන්න ඕන ධම්මාන ධම්ම ප්‍රතිපදාවත් මම කිව්වා ධම්ම කතික භාවයේ පැහැදිලි කිරීම එයාම අනුගමනය කරන එක ධම්මති භාවය ඊට පස්සේ පෙන්වනවා කිත්තවතා ditta ධම්ම නිබ්බානපත්තෝ හෝති ඉහාත්ම වශයෙන්ම නිවනටපත් උනා කියන්නේ මොකද්ද කියලා අහන්නේ එතකොට මේක අතහැරෙනකොට මොකද වෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා දුක්ඛ නිරෝධේ ඥානං මේ විතර්කේ නිරෝධ වෙනකොට මොකද වෙන්නේ භවයට යන්නේ භව නිරෝධයට යන්නේ සෝවාන් ආදී පාරපලින් ප්‍රත්‍යක්ෂ කටයුතු ඉහාත්ම වශයෙන් ලැබෙන ප්‍රතිඵලය සාන්දිටික ප්‍රතිඵලය දුකින් මිදීම ඒකට ඉතින් මේ ලෝකේ වචන යොදන්න බෑ මොකද ඒක පොකුරක් කෑලි කෑලි තියෙන එකක් නෙමෙයි දිගපළල තියෙන එකක් නෙමෙයි ලැබෙන ස්වභාවය අනුව විතර්ක සංසිඳන ස්වභාවය අනුව ඔබට දැනෙවි හිතේ මෙහෙම සැනසෙල්ලක් තියනවා නේද කියලා. ඒකට ඒකට කියන වචනේ මේ මේ ජීවිතේදීම දුක් කෙලවර කරගන්නේ කියන එක. දැන් මේ අපි මෙතන පැහැදිලි කරන්නේ ditthම්ම නිබ්බානපත්තෝ හෝති කියලා. ditth ධම්ම. ditth ධම්ම කියන්නේ මේ මොහොතේදීම දකින ධර්මයක් වශයෙන්. ජීවිතයේ වශයෙන් ditth ධම්ම වේදනීය කර්මය කියලා ගන්න නැතුව ඒ මොහොතේ ගන්න. ඒ මොහොතේම ධර්මයේ දකින. අර එකතු නොවීම තුළින් මේ මොහොතේ ක්ලේශ නැසෙනකොට අනාගතේ හැදෙන්නේ නැතුවම අන්න පටිසෝතගාමීත්වය තුළ ඔබ බෞද්ධ වචන වලින් කියනවා නම් පරමාර්ථ වශයෙන් බුදුන් වහන්සේ වෙත යනවා. එහෙම නැත්නම් බාහිර ලෝකයට අකම්පිත සත්‍යයක් කෙරෙහි ඔබේ සත්‍ය සිතපත් වෙනවා. පරම සිත වෙත යනවා. ඒක තමයි මේ ජීවිතේම අමාමහ නිවනටපත් වූ කෙනා කියන වචනේ පැහැදිලි කර තියෙන අන්තිමට බුදුන් වහන්සේක පැහැදිලි කරන ආකාරයේ වචනයක් අරන් මම පැහැදිලි කරන්නම්. රූප වේදනා සංඥා සංකාර විඥානත් ඒ බික්ඛු නිබ්බිදාය විරාගාය නිරෝධ ධම්මං දේශේති ධම්මකතිකෝ බික්ඛු අලංවචනාය කලකිරීම නොයල්ම මිදීම වෙනස ධර්ම දේශනා කිරීම ධම්මකතිකත්වයයි විඥානස්තේ බික්ඛු නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති ඒ වැඩේ තමන් කරනවා නම් ඔහුට ධම්මානුධම්ම පටිපන්න පුද්ගලයයි කියලා කියනවා විඥානස බික්ඛුවේ නිබ්බිදාය විරාගා නිරෝධෝ අනුපාදා විමුක්තෝ හෝති අන්න ඒ විදිහට කලකිරි මිදී මිදුන කෙනාට ඉහාත්ම වශයෙන්ම නිවුණ කෙනා කියලා කියනවායි කියලා. සෝවාන් වලින් එහා පැත්තට නියමෙන් යන කෙනා රහත් ඵලයේදී ඉහාත්ම වශයෙන්ම නිවුණ කෙනා. අන්න එහෙමයි මේ පාර. එකයි අපි කියන්නේ සෝවාන් ඵලයෙන් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය. අර පළවෙනි පළවෙනි ධර්ම දේශනාවේ පෙන්වන්නේ සෝවාන් වීම තුලින් බුදුන් දැක්කයි කියලා. ඒ සහිවර දැක්ක හරි සිද්ධාර්ථ ගෞතම වහන්සේ දැක්ක හරි නෙමෙයි ඒක තුලින් මේ පරම සත්‍ය පිළිබඳ ඉලියක් දැනෙනවා. ඒකට නේද බුදුන් ධර්මයේ නිවන් කියලා කියන්නේ. දෙත ධම්ම. යහත්ම වශයෙන් ඒ මොහොතේදීම. අන්න ඔබට ඉල්ලපු මාත්‍රකාවට සාධාරණයක් ඉටු කරමින් මොකද මේ නිවනට උපදිස්ස වන ධර්ම දේශනාවක් නේ කරන්න කිව්වේ. ත්‍රිපිටකයේ පවතිනා වූ ධම්මසක සූත්‍ර හතරක් උදව් කරගෙන ධර්ම දේශනා තුනක් කළා. මේ දෙකම එක වගේ නිසා තමයි වඩාත් හොඳ එක ගත්තේ. ධම්මකතික භාවය පිළිබඳ ධර්ම දේශනා මාලාව මෙතනින් අවසන් වෙනවා. එනිසා ඔබ ධම්මකතිකයා කවුද කියලා තෝරා ගන්න. ධම්මකතිකයා තමයි ධම්මාන ධම්ම ප්‍රතිපන්න වෙන්නේ. මොකද යාට තේරෙනවා නම් කියලා දෙන්නේ. ඒ තේරෙන දේ නේ කරන්නේ. කරනවා නම් ප්‍රතිඵල හම්බ වෙනවා. ඔබ කෙනෙකුට බණ කියන්න ඕන නම් ওই අඳුමේ ඉඳන් ධම්මකතිකයෙක් බවට පත් වෙන නිවන් මාර්ග පෙන්වන්න ඕන නම් කත්වේ පත්ෙක් බව ධම්මකතිකයෙක් බවට පත් නුනත් කමක් නැහැ තේරුම් අරගත්තාම ධම්මාන ධම්මපටි පදාවෙන් නිවන පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙනවා මේ සමාජයේ බහුතරයකට එහෙම වෙන්නට අවශ්‍යයි. මඟ පාදා ගන්නට මෙම කරුණ පැහැදිලි කිරීම උපනිෂේ වා හේතු ආසන අවේරාය කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් අනුගමනීය ප්‍රතිපදාවට පත්වන්ගේ අනුපාතය ඊතා ඉක්මනින් ඉහළ ඒවා ඒ සඳහා මගේ මෙම මාධ්‍යවල ඒ සඳහා සහයෝග දෙන හැමෝගේම කාරුණික අනුග්‍රහය සහයෝගය ව්‍යායාමයේ හේතු වේවායි කියන ප්‍රාර්ථනාවක් කරමින් ඔවුන්ටත් මේ සත්ක්‍රියාව තුළ සදහම් මැසම පෑදීමට හේතු වේවායි කියන ප්‍රාර්ථනාවක් කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරන ලබනවා. ධම්ම කතික භාවයෙන් නොලැබුණත් ධම්මාන ධම ප්‍රතිපදාව තුළින් විත්‍රම්ම නිබ්බානපත් බවට පත්වීමට හේතු වේවායි ප්‍රාර්ථනා කරගන්න අදිෂ්ඨාන කරගන්න. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීගායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි.